නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ පෘතුජන සියල්ලෝ සසරට ණය ගැතියි කියන කාරණාව. ඇයි මේ මාත්‍රකාව විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නට තීරණය කළේ කියලා බැලුවොත් අදාළුයම අදාසක් පාල වුණා මේ ලෝකේ හැමෝම ණය ගැති ආර්යවරු දක්ෂකමෙන් ණය ගෙවලා නිදහස් වෙලා යනවා අනාර්යවරු ණය ගෙවා ගන්න බැරුව ඒ ණය ගෙවන්න වැඩි පොලියට තවත් ණය ගන්නවා මෙන්න මේ අවබෝධය ලෝක සත්‍යයට ලබා දිය යුතුයි ආර්ය මාර්ගයේ වඩන අපිත් මේ අවබෝධය ලබාගත යුතුයි කියන කාරුණික අදහසකින් තමයි අද මේ මාතෘකාව කතා කරන්නට අපට අදහස පාළ වුණේ. පෘතුජන සියල්ලෝ සසරට ණය ගැතී කියන කාරණාව අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච දෛනික කටයුතුත් එක්ක නිතරම සම්බන්ධකම් පවත්වන කාරණාවක්. ආර්ය ජාතියේ යන ආර්ය මාර්ගයේ යන සියලුම දෙනා තමන්ගේ ණය ගෙවනවා. අනාර්ය මාර්ගයේ යන සියලුම දෙනා තව තවත් ණය වෙනවා. මේක සසරේ ස්වභාවය. එහෙනම් අපි මේ සංසාරේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ ණය ගන්නන්ද එහෙම නැත්නම් ණය ගෙවන්නන්ද කියන එක පිළිබඳව සිය පවත්වන්නට ඕනේ. අපගේ දෛනික ජීවිතය තුළ අප ගත කරන සෑම මොහොතක් තුළ මම ණයක් ගන්නවද ණයක් ගෙවනවද මේ කාරණාව විමසා බලා දැනගත යුතුයි. අද අපේ පුත්ජන ජීවිතය වඩා වඩාත් සසරට ගිහින් තියෙන්නේ වඩා වඩාත් දුක උරුමකම් කරගන්නේ මේ තියෙන අවබෝධය නැතිකම නිසායි. අපි මේ ලෝකේ දිහා දකින හැම මොහොතක් ගානේ ඇසට පේන සෑම රූපයක්ම වර්ණයක්ම ලෝභයෙන් දකිනකොට ඒ ආර්ය ශ්‍රාවකයා දැනගන්නට ඕනේ මම මේ ණයක් ගන්නවයි කියලා. මේ කර්මානුරූපීව පේන්නේ හේතුඵල දාමට අනුව පේන්නේ හැම දෙයක් තුළම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවයක් තියෙන්නේ කියන එකෙන් දකිනකොට එයා ණයක් ගෙවනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මෙච්චර කාලයක් මේ පේන සෑම රූපයක් තුළින්ම ණය ගත්තද ණය දුන්නද මේ ප්‍රශ්නයට උත්තරය අපිට කියන්න තියෙන්නේ මෙච්චර කාලයක් ණය ගත්තා කියන එක. අපි මේ සංසාරයේ ඇවිදිනකොට මොනතරම් රාගෙන් මිනිස්සු දිහා දකින්නදැද්ද? එන රාගය ණයට ගත්ත අපි මොනතරම් බඩමුට්ටු වටිනාකම් අපි දකින්නදැද්ද? ලෝභය ණයට ගත්තා. මිනිසුන්ගේ දුර්වලකම් මිනිසුන්ගේ අසත්පුරුෂකම් දැකලා මොනතරම් අපි කම්පා වෙන්නදැද්ද? ద్వේෂය ණයට ගත්තා. එනා මිනිස්සු ඉඩම් ණයට ගන්නවා වගා කරලා අතරින් එකක් දෙනවා. මිනිස්සු ගෙවල් ණයට ගන්නවා මාස්පතා ගාණක් ගෙවනවා. මිනිස්සු සල්ලි ණයට ගන්නවා. ඒකට පොලියක් ගෙවනවා. මිනිස්සු වාහන යහන ණයට ගන්නවා. ඒකට මාස 3න් 3ට 6න් 6ට ගාණක් ගෙවනවා. ස්ථිර තැම්පතුකුත් තියෙනවා. එනම් මේ ලෝකේ හැම තැනම අපි මේ ණය ගන්න ක්‍රමවේදය දන්නවා. අපගේ දෛනික ජීවිතය තුළ අනන්ත අප්‍රමාණ ඒ භෞතික වස්තු තුල ණය ක්‍රමවේදයක් අපි දන්නවා. අපගේ ආධ්‍යාත්මික ජීවිතය තුල ලෝකෝත්තර ජීවිතය තුල මේ වෙනකොටත් අනන්ත අප්‍රමාණ ගෙවන්න බැරි තරම් අපි ණය ගැති වෙලා නැද්ද? එහෙනම් තව තවත් ණය ගන්න ක්‍රමවේදයක් අපි තුල තියෙනවා. කොමක්ද මේ ණය ගන්න ක්‍රමවේදය? අපි දෛනික ජීවිතය තුල උදේ ඉඳලා රැහැ වෙනකන් රාගය ණයට ගන්නවා. ලෝභය ණයට ගන්නවා. ద్వේෂය ණයට ගන්නවා. මේවා ණයට හරගෙන ගෙවා ගන්න බැරුව ගිනි පොලියට තව ණය ගන්නවා. මොකද්ද? ద్వේෂය එපා කරන්න කමටාණක් ගන්නවා. රාගය නැති කරන්න තවත් මොකනාරි එකක් වඩනවා. ඒ තුලින් සිදු වෙලා තියෙන්නේ අරක ගෙවා ගන්න තිබිච්ච ප්‍රශ්නයට අමතරව තවත් ප්‍රශ්නයක් ඇති වෙලා එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි මානසිකත්වයන් තුල තමයි අපි ජීවත් වෙන්නේ. අපි සෑම මොහොතක් ගානේ ජීවත් වෙන සෑම සෙනෙයක් ගානේ අපි මේ ලෝකෙට ණය වෙනවා. මේ සතරමා භූත පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සෑම භූතයක් තුලින්ම ණයක් ගනු ලබනවා. ඒ ණය දෛනිකව වැඩි වෙලා ගෙවා ගන්න බැරි තරම් අපි මේ සංසාරේ මේ වෙනකොටත් මිහි මත පවතින වැලිකට වලටත් වඩා උප්පත්තිය ලැබලා නැද්ද? මහා සාගරේ වතුර වලට වඩා කඳුළු සලලා නැද්ද? සංසාරයේ ඉපදිච්ච ඒ වාරගානවල ඇටකටු ටික ගොඩ ගැව්වනම් මේ මහ පොළොටත් වඩා ලොකුයිලු ඒ ඇටකටු ගොඩ. එහෙනම් අපි මේ සංසාරයෙන් මෙච්චර ඇවිදිලත් අපිට මේ නැහැග ගෙවා ගන්න බැරි වෙච්ච ප්‍රධාන හේතුව තමයි අපි මේ ණය ගෙවන ක්‍රමය නෙමෙයි පිළිපදින්නේ ණය ගන්න ක්‍රමය. ණය ගෙවන්න ඒකට වන්දියක් නෙමෙයි ගෙවන්නේ. තවත් ණයක් තමයි ගන්නෙ. රාගය නැති කරන්න අපි කුමක් කළ යුතුද? ඒ රාගයට හදාළ විරාගය වඩන්නට ඕනේ. රාගය ඇති වෙන්න හේතු හොයලා ඒක නිවැරදි කරන්න ඕනේ. අපි කවදාවත් ඒ ණය ගෙවන්නේ එක්කෝ කාන්තාව සරණ යනවා. එහෙම නැත්නම් විවාහ වෙනවා. එහෙම නැත්නම් ඒක සංසිඳව ගන්න ක්‍රමයක් හොයනවා. එහෙනම් ජීවිත කාලෙම අපි මේ රාගය කියන ණය ගෙවන්න නෙමෙයි වෑයම් කරලා තියෙන්නේ. ඒක ගෙවන්න තවත් ණයක් තමයි හරන් තියෙන්නේ. අද පුතුජන ලෝකයේ ජීවත් වෙන සෑම මිනිසෙක්ගෙම ඇව්වාම විවාහ ජීවිතය තුළින් කුමක්ද ගෙවන්නේ? අනේ අපේ හාමුදුරනේ මම නම් පුදුම ණයක් මේ ගෙවන්නේ. ඇයි කොච්චර අම්බ කරලා දුන්නත් මේ මිනිස්සු සෑයීමටපත් වෙන්නේ නැහැ. එහෙනම් භාර්යාවට ණයක්ද ගෙවන්නේ? ඔව් ස්වාමිනී මේ දවස්වල පුදුම ණයක් ගෙවන්නේ. පෙර සංසාරේ ණයක් මේක. භාර්යාවගෙන් ඇව්වාම අනේ ස්වාමිනී මගේ ස්වාමි පුරුෂයාට මමත් පුදුම ණයක් ගෙවන්නේ. දරුව සම්බන්ධයෙන් මොකද්ද දෙමව්පියන්ගේ ආකල්පය? මේ දරුවෝ ටිකක් ඇවිල්ලා යක්කු වාගේ පුදුම ණයක් ගෙවන්නේ ස්වාමීනි මොනවා දුන්නත් මේ මිනිස්සු සෑයීමටපත් වෙන්නේ නැහැ. එහෙනම් දෙමව්පියොත් ණයක් ගෙවනවා. දරුවොත් ණයක් ගෙවනවා. එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක් ගන්න ජීවත් වෙන සියලුම පෘථජනෝ ණයක් ගෙවමින් සිටිනවා. එහෙනම් මේ ණය ගෙවනවා නම් මොනතරම් සතුටු වෙන්න ඕනේද? මේ සෑම කර්මයක්ම ගෙවිලා ඉවර වෙනවා. හැම දෙයක් තුලින්ම නිදහස් වෙලා යනවා. හැබැයි කිසිම කෙනෙක් මේ ණය ගෙවලා නිදහස් වෙන්න උත්සාහ කරනකොට ඒගොල්ලෝ කරන්නේ පිළියමක් වශයෙන් තවත් ණයක් ගන්න එක. අපට මතකයි තපස් රකින්න කාලය තුල උපාසක මාත්‍යෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි නැවත ඉපදෙන්න මොනවද කරන්න ඕනි? බලන්නේ ප්‍රශ්නේ කොච්චර ලස්සනද කියලා. නැවත ඉපදෙන්න මොනවද කරන්න ඕනේ කියලා ඇහුවාම මම යාට දීපු උත්තරය තමයි දැන් ඔයා ඉදිරියේ ඉන්නේ මම නේද? මට හොඳටම ගහලා නිନ୍ଦ හපාස කරලා මගේ පාත්‍රෙත් පොලේ ගාලා යන ගමන් ඒ කුටියටත් ගල් ගාලා හැමෝටම බැනලා වීදිය දිගේ යනකොට ඒ සේරම මිනිසුන්ට නිନ୍ଦ හපාස කරගෙන ගෙදර ගියාම නැවත ඉපදෙන්න පුළුවන්. අනේ ස්වාමීනි ඉපදීම නවත්තන්න මගේ සිතට කයට දුක් දෙන්නේ නැතුව වචනයකින්වත් වරදක් කරන්නේ නැතුව බොහොම පිළිවෙලට සංවරව ඇසිරිලා මෙතනට ආවා කියලාත් හොයාගන්න බැරි විදියට විනයෙන් සංවරයෙන් පිටත් වෙලා වීදියේ යනකොට කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී කිසිම නාම රූපයත් එක්ක ගනුදෙනු නොකර එහෙම හිටියාම ඉදීම නවතිනවා. ඇයි උපාසක මාත්‍යා මේ ප්‍රශ්නේ ආවේ නැහැ? ඉදීම නවත්තන කියන ඔබ වහන්සේ ඉපදෙන ක්‍රමෙත් දන්නවද කියලා අහන්නයි මේ ආවේ. එහෙනම් මේ ලෝකේ ඉපදීම නවත්තන්න යන කෙනා ඉපදෙන ක්‍රමයක් දැනගන්න ඕනේ. ඉපදෙන ක්‍රමයෙන් දන්නේ නැත්නම් කොහොමද ඉපදීම නවත්තන්නේ? එහෙනම් මේ ලෝකේ අපි කෙලෙස් නිරෝධ කරන්න හදනවා. නිරෝධ කරන හැම ක්‍රමයක්ම අපි දන්නවා. හැබැයි කෙලෙසේ ඇති වෙන ක්‍රමේ දන්නේ කෙලෙසේ අපේ සිතේ පවතින ක්‍රමේ දන්නේ දැන් කෙලෙසේ හඳුරන්නේ නැති කෙනා නැති කරන ක්‍රමේ දැනගත්තයි කියලා වැඩක් තියනවද? මාළු හඳුරන්නේ නැහැ. හැබැයි මාළු අල්ලන ක්‍රමයක් දන්නවා එයා. හැබැයි මාළු හඳුරන්නේ කොච්චර දක්ෂ දීවරයෙකුණත් එයා මාළු හඳුරන්නේ නැත්නම් දැන් එයාට අවුලා තින්නේ බාටා ජෝඩුවක්ද මාළුවෙක්ද කියලා එයා කොහොමද දන්නේ? එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම පුතුජණයෙක් තුළම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එයා කෙලෙස් හඳුරන්නේ නැහැ. අද මම සම්මා දිට්ඨියේ ඉන්නවා සම්මා දිට්ඨියේ ඉන්නවායි කියලා හැමතැනම කී කී හැවිදෙන ගීපෙන්වතුන් නැද්ද? දැන් මේක කෙලෙසයක් කියලා එයා හඳුරන්නේ නැහනේ. එයා තුල තියෙන අවබෝධයට වටිනාකම දීපේක වරදක් නෙමෙයි. ඒක ශ්‍රේෂ්ඨ ගුණය. හැබැයි ඒක ප්‍රසිද්ධිය කියලා ගෞරවයක් ලබනවනේ. ප්‍රසිද්ධියක් ලබනවනේ. මේක කෙලෙසයක්. එයා තාම මාළු අඳුරන්නේ නැහනේ. හැබැයි එයා දක්ෂ දීවරය කියලා තමයි කියන්නේ. එහෙනම් මේ ලෝකයේ ඉස්සෙල්ලාම කෙලෙස් අඳුනගෙන ඉන්න ඕනේ. කෙලෙස් නිරෝධ කරන්න. අපි දන්නේ නැහැ මේ මම ණයක් ගෙවන්නේ. මම මේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ සංසාරයේ මොන හරි කර්මයක් මම මේ ගෙවන්නේ කියන එක පිළිබඳව සීය නැත්තම් එයා තුළ මොනවද තියෙන සම්මාදිටිය? තමන් පිළිබඳව තමන්ට සීය තියෙන්න එපාය. පේන හැම දෙයක් තුළින්ම එයා නිවැරදි දේ දකින්න එපාය. එතනින් ණයක් ගෙවන්න දක්ෂ වෙන්න එපාය. සසරේ කිසිම ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනගෙන නැහනේ. අපේ ජීවිතවල අපි ණය ගෙවන්න ඒ කටයුතු කරනවා නම් ණය ගෙවන ක්‍රමයට ජීවත් වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම අපි සසරෙන් එතර වෙනවා. අපි නැවත නැවත ණය ගන්නව නම් තියෙන ණය ගෙවන්න වැඩි පොලියට ණය ගන්නවා නම් කිසිම දවසක සසරෙන් එතර වීමක් අපට සිදුවන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ සෑම පුතුජණයෙක්ම සසරට ණය ගැතියි කියලා කියන්නේ ඒගොල්ලෝ ණය ගෙවන්නේ තවත් ණයක් අරගෙන නිසා. ආර්ය ශ්‍රාවකයෝ සසරට ණය ගැතියි නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ තියෙන ණය ගෙවලා ඉවර කරනවා මිසක් අලුතෙන් ණය ගන්නෙ නැහැ. එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපේ පරිසරය තුල අනන්ත අප්‍රමාණ දේවල් දැකලා අපි මේ හැම දෙයක් තුළින්ම ණයක් ගන්නවා. මේ වෙනකොටත් අපි දකින දේ තුළින් අපි ලෝභය ගන්න නැද්ද ණය වශයෙන්? රාගය ගන්න නැද්ද ණය වශයෙන්? ద్వේෂය ගන්න නැද්ද ණය වශයෙන්? පස්සේ ස්වාමිනී මට ලෝභය තියෙනවා, ద్వේෂය තියෙනවා, රාගික සිතුවිලි රැත් 30 මට එනවායි කියලා කමටන් අරගෙන ඔළුවෙන් ඉටගෙන දැන් දුකක් නෙමෙයිද මේ විඳින්නේ? දැන් ණයක් මේ ගෙවන්නේ. අර නිකන් තියෙන මිනිසුන්ගේ හැඟේ තියෙන කෙලස් ටික හරන් Tamange ඇඟේ තවර ගත්තාම ආක තියෙන කුණු ගොඩවල් ඔක්කොම අරන් කුටිය ඇතුලේ තියාගත්තාම දැන් ගඳ ගන්න නැද්ද? කුටිය කියලා කිව්වේ Tamange කයට කුණු ගොඩවල් කියලා කිව්වේ පාර යනකොට ඒ අසකන දිවනාසය සමසිතට ගෝචර වන කෙලෙස් වලට එහෙනම් අපි මේ සංසාරේ ජීවත් වෙන හැම මොහොතෙම මේ කුටිය නම් වූ කය අපි පුරවලා තියෙන කුණු ගොඩවල් වලින් කෙලෙස් වලින් සේරම ලෝභ දේශ මොහ රාග වෛර ටික ගෙනල්ලා මේ බඹයක් විතර උස තියෙන කයේ හොඳට තලලා තල්ලා හොඳට පුරවලා තිබ්බාම දැන් මේක කුණු ගන්න නැද්ද? පිළිණි වෙන්නේ නැද්ද? අපට එක මොහොතක්වත් ඉන්න බැරි තරම් ගඳ ගන්න නැද්ද? මෙන්න මේ මානසිකත්වය අපි තේරුම් ගන්න එපාය. සසරේ කොච්චර ඇවිදින්නද මෙච්චර කාලයක් අපි කරලා තියෙන්නේ මේ සෑම කුණු ගොඩක්ම අරගෙන පුරවන එක නේද අපේ ඇස් දෙක හැරලා බලනකොට අපටම ලැජ්ජ හිතෙනවා ඇයි මම මෙච්චර මේ මිනිස්සු රාගයෙන් බලන්නේ ඇයි දකින දකින හැම දෙයක්ම ගණ්ඩ හිතෙන්නේ හැම දෙයක් තුළින්ම මට කම්පාවක් කැළඹිල්ල පීඩනයක් හටගන්නේ ඇයි එහෙනම් මේ ඇස් වලින් හරන් තින්නේ මොනවද? ලෝභ, දේශ, මොහ. දැන් ඒවා මේ ණයක් වශයෙන් ගෙවනවා. ඒක නිරෝධ වෙන්න අනන්ත අප්‍රමාණ නිදි වරාගෙන දුක් විඳිනවා. මේවා පිළිබඳව තියෙන කම්පණය, පීඩාව දරා ගන්න බැරුව වනගත වෙලා හරියට පැන් නැතුව විවේකයක් නැතුව සෙවණක් නැතුව දුක් විඳිනවා. මේ ගෙවන්නේ ණයක්. එහෙනම් අපේ ජීවිත කාලයේ පුරාවටම අපි කුමක්ද කරලා තියෙන්නේ? මේ ලෝකේ හැම තැනම ගිහිල්ලා ආයතන 6ට පුළුවන් පුළුවන් විදියට ණය ගන්න එක. එහෙනම් මේ ණය ගෙවන්නේ කවදාද කියලා ඇහුවාම ආර්ය જાතිය ඉපදිච්ච දවසේ ඉඳලා තමයි මේක ගෙවන්නේ. එතකන් ගෙවන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි සම්මාවෙන් මේවා දකින්නට ඕනේ. දකින හැම මොහොතෙම මගේ මට ණයක් ගැනෙනවා. ඒ ණය නවත්තන්නට ඕනේ. හැයෙන හැම මොහොතක් වලින්ම ණයක් ගැනෙන්නේ නැද්ද? ප්‍රශංසා කීර්ති ගෞරව නම්බු නාම වලින් ණයක් ගැනෙන්නේ නැද්ද? නින්දා අපකීර්ති අගෞරව ඒ විවේචන කියන දේවල් තුලින් ණයක් ගැනෙන්නේ නැද්ද? අපේ ජීවිතවල සෑම શબ્දයක් වලින් අපි ණය ගත්තා. පේන සෑම රූපයක් තුළින්ම අපි ණය ගත්තා. කතා කරන හැම වචනයක් තුළින්ම ලෝභ දේශ මොහ නෙමෙයිද කතා කළේ. අපේ ආත්ම ගෞරවත්වය පිණිස ආත්ම වර්ණනාව පිණිස මාන්‍ය දේවල් නෙමෙයිද කතා කළේ හැම තැනම අපි ණය ගත්තා. දැන් අපි ණයකාරයෝ. සසරේ හැමදාම ඉපදිලා මේ දුක් විඳලා දුක් විඳලා අපට යන්නේන මන් නැති වෙලා ඒත් අපේ මේ දුර්වලකම් අපට තේරිලා නැහනේ. රාගේ ණය ගෙවන්න කියලා කසාද බැඳලා දැන් තවත් එකක් නෙමෙයිද දැන් ගෙවන්නේ. දෙගුණයක් ගෙවන ඇයි රාගය කියන ණය ගෙවන්න කමටන් වඩන්න ඕනේ ඒක එක ණයක් ගෙවන ක්‍රමේ ඒකට අපි තවත් වැල්පොලියට ණයක් ගත්තා බිරිය කියලා ස්වාමි පුරුෂයා කියලා එහෙම නැත්නම් පිළියමක් කියලා. ඒකට දැන් තවත් ණයක් ගෙවන්නේ නැද්ද? මේක වැල් පොලියට aran තින්නේ. අර ණය නම් කමටාණෙන් කොහමරි ගෙවලා දාන්න පුළුවන්. මේ වැල් පොලියට ගත් එක ගිනි පොලියට ගත් එක ගෙවන්න හම්බෙන්න අවුරුදු 25 යනවා. ඒකෙන් ඉවර වෙන්න. එහෙනම් මේ ලෝකේ අපි හැමෝම ණය පිට ණය හරගෙන පුතිජන ලෝකේ ණයකාරයෝ වෙලා ආර්ය જાතියෝ වෙලා ආර්ය જાතියේ ඉපදිලා අපි මේ ණය ටික ගෙවන්නට ඕනේ නේද? තව කොච්චර කාලයක් මේ වගේ ණය ගෙව ගෙව අපි ඉන්නද? තව කොච්චර කාලයක් මේ ණය ගන්න මානසිකත්වයෙන් අපි මේ ලෝකයේ ඉපදෙන්නද? තව කොච්චර කාලයක් මේ දුර්වලකම හදාගන්න නැතුව දුක් විඳින්නද? මේ වගේ ප්‍රශ්න තමන්ගෙන් අහලා තමන්ගේ ඔළුව පාද ගන්න ඕනේ නේද? අපේ ජීවිතයේ අසකන දිව නාසය සමසිත ඇදිලා තියෙන්නේ ණය ගන්න ක්‍රමයට ණය ගෙවන ක්‍රමයට නෙමෙයි එහෙනම් දැන් ඉඳලා අපි සියලුම දෙනා කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ ණය ගෙවෙන ක්‍රමේ. හැම දෙයක් තුළින්ම අනිත්‍ය දකින්නට ඕනේ. අනිත්‍ය දැක්කට මදි අනිත්‍ය දැක්ක එකත් මාන්නයක් වශයෙන් වැඩෙන්නේ දැන්. කුමක්ද අනිත්‍ය කියලා දකින්නේ මේ හැම දෙයක්ම ඒ දකිනකොට මේක තුල තියෙන පරණ චිත්‍රෙත් මතක් වෙන්න ඕනේ. කුටියක් දකිනකොට ඒක හදපු කාලේ තිබිච්ච අලුත් එකත් එක්ක දකින්න පුළුවන් නම් දැන් එයා අනිත්‍ය වඩන්න ඕනේ අනිත්‍ය වෙනවා. කාන්තාවක් දකිනකොට අවුරුදු 60 දී 70 දී එයාගේ රූපෙත් එක්ක දකින්න පුළුවන් නම් අනිත්‍ය වඩන්න දෙයක් නෑ අනිත්‍ය වැඩෙනවා. වයසක කෙනා දකින්නකොට ඉපදිච්ච කාලයක් දකිනවා ඉපදිච්ච කෙනා දකින්නකොට වයසක කාලයක් දකිනවා රූප දෙකම දකිනවා අපි දකින්නේ එකයි වර්තමානයේ විතරයි තාරුණ්‍යභාවය විතරයි ඒ තාරුණ්‍යභාවය විතරක් දකින නිසා එයාට රාගය විතරයි පේන්නේ අනිත්‍ය පේන්නේ කොච්චර උවමනාවෙන් වැඩුවත් ඒක වැඩෙන්නේ නැහැ භාණ්ඩයක් අතට ගන්නකොට අවුරුදු 20ක් විතර යනකොට මේ වගේ අලුත් තාක්ෂණ 500ක් විතර වෙළඳ පොලේ තියෙනවා නම් දැන් මේක අරගෙන පාරේ යන්න පුළුවන්ද? මිනිස්සු කියනවා තාම මෙයා 1980 න් මෙයාට ඇවිල්ලාම නැහැ. 80 තාක්ෂණේ පාවිච්චි කරන්නේ. ඇයි ඒ කාලේ තිබිච්ච තාක්ෂණේ එදා අලුත් වුණාට ඒවා ඒ තාක්ෂණික දේවල් අරගෙන පාරේ වීරයෝ වාගේ අතේ තියාගෙන ගමන් කළාට දැන් මේවා මල්ලේ තියාගෙන යන්නත් අපට ලැජ්ජයි. ඇයි? ඒ තාක්ෂණ වෙළඳ පොලේ නින්දාවටපත් වෙලා. එහෙනම් අවුරුදු 5කට 10කට පස්සේ මේවා විනාශ වෙනවා. ලෝකයේ පිළිගන්නේ නැති වෙනවා. මේවා අරගෙන යන මානසිකත්වයක් මට හදාගන්න බැරි වෙනවා කියන එක දැක්කාම මේක දැන් වර්තමානයේ වටින දෙයක් වුණත් ඒක පේන්නේ වටින්නේ නැහැ කියන එකත් එක්ක අනිත්‍ය වඩන්න මොකවත් නැහැ වැඩිලා තියෙන අනිත්‍ය එහෙනම් අපේ ජීවිතවල අපි අනන්ත අප්‍රමාණ මේ ಗುಣ වඩනවා ಗುಣ වඩනවා කියලා අගුණ තමයි වඩලා තියෙන්නේ. නැති පිළිකුලක් වඩලා තියෙනවා. නැති අනිත්‍යයක් වඩලා තියෙනවා. හැබැයි එහෙම වැඩුවා නම් දැන් හැමදේම පිළිකුල් වෙන්න එපාය. හැමදේම අනිත්‍ය වෙන්න එපාය. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි මේ සෑම වරදක්ම හඩුවක්ම නිවැරදි කරන්නට ඕනේ. අසකරන දිව නාසය සමසිතේ. යමක් දකින්නකොට ඒකේ ආරම්භය තවත්මත් අවසානයත් කියන තුනම දකින්න ඕනේ. එහෙම දකින්න පුළුවන් නම් තමයි ඒ අනිත්‍ය කියන ධර්මතාවයේ ඉබේ වැඩෙන්නේ. එහෙම නැත්නම් උවමනාවෙන් වඩන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම කවදාරි දවසක අනිත්‍ය වෙනවා. මේ හැම දෙයක්ම ඉවර වෙලා යනවා පිළිකුල් කියලා. අපි මාන්සි වෙලා යමක් වඩන්නට ඕනේ. හේතුව අපි ඒක දැකලා තින්නේ දැන් තියෙන තත්ත්වෙන්. අතීතයයි වර්තමානයයි අනාගතයයි කියන තුනම දකින්න පුළුවන් වෙන්නට ඕනේ. ඇයි රාගයක් ඇති වෙන්නේ? එයා වර්තමානයේ විතරක් දකින නිසා. දැන් පොඩි ළමයෙක් අරන් අතට දුන්නාම රාගයක් ඇති වෙනවද? එයාගේ හැඳුනුත් නැහනේ. සම්පූර්ණම එයා නිර්වතෙන් හිටිය අතේ දරුවා දිහා බලනකොට ආදරය සෙනෙහස වෙනවා මිසක් කිසිම කෙනෙකුට රාගයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ඒක එයාට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ දරුවා අතේ තියාගෙන උරතල් කරනවා වඩා ගන්නවා කිසිම මොහතක එයාට සෙනෙහසක් දැනෙනවා මිසක් රාගික අදහසක් එන්නේ හේතුව දරුවා පොඩි ඒ දරුවම වයසට ගිහිල්ලා අවුරුදු 80ක් විතර වෙලා මුළු සමම වැරෑලි වෙලා අටකටු ටිකයි හැමයි විතරයි තින්නේ දැනුත්ය නිර්වත් වෙන්නේ ඒත් රාගේ ඇති වෙන්නේ ඒත් හොඳට උණු වතුර තියලා හොඳට නාවලා අතුල්ලන ඇයි අපේ කිරියම්මා රාගයක් ඇති වෙන්නේ ඇයි ඒ කයදියා දැක්කාම අපිට සසරත් එක්ක කලකිරෙනවා මේකද මේ මිනිස් ජීවිතයේ යථාර්ථය මේ කියන தത്വයට මමත් කවදාරි එනවද කියලාද දකිනකොට අපට මොන රාගෙද මේ කියන කියන දේවල්වත් අපට තේරුම් ගන්න බැරි தത്വයට අපගේ සිත කලකිරෙනවා. බත් එක දිගහැරියාම ඒක කාගන්න විදියක් නැයි අර කලකිරීම කොච්චරද කියලා කිව්වොත් එයා ජීවත් වෙන්නවත් කැමති නැහැ. කෑම කන්න එයාට මානසිකත්වයක් නැහැ. අර කිරියම්මගේ කයදී ආදැක්කාම ඒ තරම් කලකිරලා. හැබැයි අර පොඩි කාලේ කිරියම්ම අතට දෙනකොට සෙනෙහසෙන් ආදරෙන් වඩාගත්ත මානසිකත්වයයි. 95ක් 100ක් විතර වයස වෙලා වැරහැලි වෙච්ච කිරියම්මා දකින්නකොට තිබිච්ච මානසිකත්වයයි. අවුරුදු 20 25 කින ඒ මානසිකත්වය අතර විශාල වෙනසක් නැද්ද? දැන් එයාට ලියුම් ලියන්න හදනවා, පිටිපස්සෙන් යන්න හදනවා, ඉඟිපානවා. එයා ළඟින් යනකොට නිකන් වයර්මක මාරු වෙනවා වගේ එකක් වෙනවා. ඇයි? රාගික අදහස්. එහෙනම් මේ රාගික අදහස් අපට ආවේ මේ රාගය කියන ඒ රාග මාරය අපිව වෙලා ගත්තේ කුමන දුර්වලකම මුල් කරගෙනද අර පුංචි කාලේ මානසිකත්වය දකින්න බැරි වෙච්ච දුර්වලකමයි වයසට ගියා කියන මානසිකත්වය දකින්න බැරි වෙච්ච දුර්වලකමයි නේද එහෙනම් මෙයාම එදා පුංචි කාලේ හිටියා එදා අපිට ඒ වගේ හදාසක් පාලවුන්නේ නැහැ කවදාරි දවසක මේ කියන තරුණ කෙනා අන්න අර කියන තැනට එනවා කියන ඒ මානසිකත්වයෙන් දැක්කාම දැන් අපේ ජීවිතයත් එක කලකිරෙන්නේ නැද්ද? එහෙනම් ඒ පටන් ගැනීම එහෙම නැත්නම් හට ගැනීම පැවතීම එහෙම නැත්නම් විනාශ වීම කියන මේ කාරණා තුන ඒ සංඥා තුනම හඳුනාගත්තේ නැහැ. ඒ සංඥා තුන එකට දකින්ද ඒ මනසට පුරුදු කළේ නැහැ. එහෙනම් අපි මේ ලෝකේ හැම දෙයක්ම දකින්නේ එකම මානසිකත්වයෙන්. සමහර අයගේ වටිනා දුරකතනේ බිම වැටුනම පපුවත් එක්ක ගැයෙනවා. ඇයි ඒක වටිනාකම වැඩි? හැබැයි තවත් දුරකතනයක් තියෙනවා ඒක පොලේ දාලා පෑගුවත් මුකුත් කියන්නේ ඇයි ඒක අවුරුදු 15කට කලින් ගත්තේ දැන් ඒක වැඩක් නෑ ඒක වැඩ කරනවා නමුත් ඒක පාර ගෙනියන්න ලැජ්ජයි හැබැයි එදා ඒක වැටෙනකොටත් ඒ Papuව සම්පූර්ණ ගෑන්න ගත්තා එහෙනම් කාලයාගේ පැවැත්මත් එක්ක අනිත්‍ය වෙනකොට වටිනාකම නැති වෙනවා බැඳීම නැති වෙනවා ගැටීම නැති වෙනවා කාලයක් යනකොට මේවා නිරෝධ වෙලා යනවා මෙන්න මේක දකින්නට ඕනේ අපි හැම මොහොතක් ගානේ ණය ගන්නවා ණය ගෙවන්න නම් මේ අවබෝධයෙන් යුක්තව අසකන දිව නාසයේ සමසිත මේ නාම රූපات එක්ක ගනුදෙනු කරන්නට ඕනේ අපට අතුරුකම කරපෝ ඒ අතුරුදියා දකින්නකොට තාම තරහා පවතිනවා. එහෙනම් මෙතන අතීතය, වර්තමානය, අනාගතය කියන ඒ කාල තුනට හදාලව අපි දැකලා නැහැ. දැන් එදා කරපු මානසිකත්වය ඒ වැරද්දක් එයා කරනකොට තිබිච්ච මානසිකත්වය අද අපට තියෙනවද? ඇයි අද අපේ කාර්යබහුලතාවයත් එක්ක අනන්ත අප්‍රමාණ වැඩ රාජකාරීත් එක්ක අද අපේ පවතින වර්තමාන දැනුමත් එක්ක ප්‍රඥාවත් එක්ක ඒ කියන द्वේෂය අද ඒ විදියට නෑ නේද? එහෙනම් මේ අවබෝධය තවත් වැඩි වුණොත් එයාගේ හතුරුකම් වලින් එයා කරපු ද්‍රෝගිකම් හැම දෙයක් තුළින්ම යහපත වඩා වඩා ප්‍රඥාවෙන් දකින්න උනොත් මේ අතුරුකම द्वේෂය නැත්තටම නැති වෙලා යන්නේ නැද්ද? එයා ඉන්න දිශාවට අපට සාදු කියන්න নমස්කාර කරන්න තරම් අපේ මානසිකත්වයේ නිර්මල වෙන්නේ නැද්ද? එහෙනම් මොකද්ද මේ තියෙන தත්ත්වය කියලා බැලුවාම හතුරදියා බලන්නේ අතුරා කියන වර්තමාන தත්ත්වයෙන් මිසක් අපි යාගේ ඒ ආරම්භයත් අවසානයත් මධ්‍යයත් කියන ඒ කාරණා තුනම දකින්නේ මේ ලෝකයේ සෑම දෙයක්ම දකිනකොට ඒ ත්‍රිකාලයෙන් ඒක දකින්නට ඕනේ පටන් ගත්ත හැමදේම පවතිනවා. පවතින හැමදේම විනාශ වෙනවා. द्वේෂයත් පටන් ගත්තා නම් ඒක පැවතුණා නම් කවදාරි දවසක නැති වෙලා යන්නේ නැද්ද? ඒකේ යථාර්ථය තේරුම් ගත්තාම අපි ඒ කර්මයට සාදු කියලා ඒක ඉවස ගන්න නැද්ද? එක මිනිසෙක් ආවා පැවිදි වෙන්න කියලා. මොකද්ද කාරණාව? එයාගේ භාර්යාව තවත් කෙනෙකුත් එක්ක සම්බන්ධයි. මෙයාට මේක දරාගෙන ඉන්න බෑ. ඒ තරම් තරහා. පින්වත් උපාසකේනි සතියක් ඉන්න සතියේ මාන කරනවා කියලා කිව්වම යට හරි සන්තෝසයි. දැන් එයාට මානකම අවශ්‍ය වෙලා තියෙන්නේ සසරෙන් එතර වෙන්න නෙමෙයි මේ කලකිරීමට සිත සනස ගන්න. කාන්තාවකට කලකිරුණයි කියලා පුරුෂයෙකුට කලකිරුණයි කියලා පැවිදි වෙනවා නම් ඒක පැවිදිකමක් වෙන්නේ කොහමද? දරුවන්ට කලකිරලා දෙමව්පියන්ට කලකිරලා දේපොළ වලට කලකිරලා පැවිදි වෙන්නා පැවිද්දෙක් නෙමෙයි එයා යම්කිසි සැනසීමක් සොයාගෙන යන කෙනෙක්. දවසක් දෙකක් යනකොට එයාගේ කම්පාව ටිකක් අඩු නම් මං ඇහුවා උපාසක මාත්‍යා ඒ ඒ කියන තැනත්තා යම්කිසි ද්‍රෝහිකමක් කළා නේද කියනකොටත් යාගේ ඇස් ඔක්කොම රතු වෙනවා. ඇයි අර द्वේෂය දැන් නැකිටගෙන යනවා. මම ඇහුවා උපාසකේනි එයා රැවට්ටුවද එහෙම නැත්නම් එයාගේ රැවටිලි වලට රැවටෙන්න තරම් ඔයාගේ කාන්තාව දුර්වල වෙලා හිටියද කියලා පොඩ්ඩක් හිතන්න කියලා කිව්වම අර ඇස්වල රතු පාට ටික ටික අඩු වෙන්න ගත්තා. එයා කල්පනා කරලා බැලුවා මෙයා දක්ෂ කෙනෙක් නම් මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක් නම් හරියට පතිවත රකින්න කෙනෙක් නම් මෙයා හැමදේම ප්‍රඥාවෙන් දැකලා යුතුයකම් වාක්‍යයෙන් හරියට කරන කෙනෙක් නම් මෙයාව රවට්ටන්න සක්‍රේවටත් බෑනේ. හරි. එයා රැවට්ටුවේ නෑ. මිනිස්සු රවට්ටන්න තරම් මෙයා දුර්වල වෙටියා. දැන් අර द्वේෂේ කෙලින්ම භාර්යාවට ඇරුණා. දැන් ලෝකයේ මිනිස්සු රවට්ටනවා. ලෝකයේ මිනිස්සු අසත්පුරුසයි. ඒ කට්ටියට නෙමෙයි දැන් මෙයා චෝදනා කරන්නේ. යන එන පාර යන උන්ටත් රැවටෙන තරම් මේ මිනිස්සයා මෙච්චර මෝඩයෙක් උනානේ. මේ තරම් දුර්වල මිනිසෙක් උනානේ කියලා දැන් භාර්යාවගේ අගුණ කියන්න පටන් ගත්තා. තවත් දවස් දෙකක් ගියාට පස්සේ නැවත ගිහිල්ලා පින්වත් උපාසකේනි භාර්යාව ඕන කෙනෙකුට රවට්ට ගන්න පුළුවන් දුර්වල චරිතයක් නේද? ඒක නේන්නම් බලන්නකෝ ස්වාමිනී. පින්වත් උපාසකය භාර්යාව ගොඩාක් මෝඩ කෙනෙක්. එයා කිසිම මේ ගුණ දෙපාත්කමක් නැහැ. පතිවත රැකගන්න දක්ෂ නැහැ. යුතුයකම් වගකීම් තේරුම් අරගෙන ප්‍රඥාවෙන් කටයුතු කරන්න දක්ෂ මේක පිළිගන්නවද කියලා. අනේ ස්වාමීනි ඒක හදවතෙන් පිළිගන්නවා. තවත් ප්‍රශ්නයක් තියෙනවා පින්වත් උපාසකේනි. මොකද්ද ස්වාමීනි? ඒ වගේ මෝඩකමක් තේරුම් ගන්න බැරුව, ඒ වගේ දුර්වල කෙනෙක්ව තේරුම් ගන්න බැරුව එයා බැඳගත්ත ඔයා මොනතරම් මෝඩෙක්ද? ඔයා මොනතරම් අඥානෙක්ද කියලා කිව්වම දැන් එයාට එයාම බැනගන්නවා. දැන් බලන්න හතුර කෙරේ තිබිච්ච ඒ වෛරය භාර්යාවට ගිහිල්ලා දැන් Taman ළඟට ඇවිල්ලා දැන් දකින දකින සැරේ Tamanට Tamanම විරිටනවා. හැමදාම ඉසබාන්න ඕනේ ඉසබාන්න ගිහිල්ලා දසසිල්ගත් උපාසක මාත්‍යා කණ්ණාඩිය දිහා බලාගෙන විරිටනවා. ඇයි? එයා කෙරේ එයාට තරහා මේ තරම් මිනිසුන්ට අහුවෙන්න මෝඩ මිනිසුන්ට අහුවෙන්න මම මොනතරම් දුර්වලද? එයාගේ කනල එයා මිරික ගන්නවා. ඇයි තරහා? මේ තරම් අනූනයන්ට අවුවෙන්න මම මොනතරම් අනූනයක්ද මේ වගේ දුර්වල මිනිසුත් එක්ක දීගේ යන්න මොනතරම් මං දුර්වල කෙනෙක්ද මොනතරම් මං රාගෙන් මත්වෙච්ච කෙනෙක්ද මොනතරම් අඩුපාඩු මට තිබිලා තියෙනවද මේ මිනිසුන්ගේ අඩුපාඩුවත් මට තේරිලා නැහනේ පස්සේ තවත් දවස් දෙකකින් පස්සේ දැන් මානවෙන්න තව දවස් දෙකයි තියෙන්නේ පින්වත් උපාසකේනි මේ ලෝකේ හැම වරදක්ම Tamange කියලා තේරෙනවද එහෙමයි ස්වාමීනි හැම දෙයක්ම මගේ කියලා තේරෙනවා. තමන්ගේ වරදට තමන් අනුන්ට දොස් කියලා අනුන්ට නිඳා කරලා අපාස කරලා පලිගත්තාම හරිද කියලා ඇහුවාම නෑනේ ස්වාමිනි එහෙනම් ඉසලා තමන්ට තමන් මෛත්‍රී කරගන්න තමන්ගේ අඩුපාඩු වලට බැනලා නිඳා කරලා අපාස කරලා දඬුවම් කළාට හරියන්නේ වැරදි ටික හදාගන්න නිවැරදි කරන්න ඔච්චරයි නිවීම මේකට මානකමක් අවශ්‍ය නෑ ලෝකේ මානකම මිනිස්සු ඉල්ලන්නේ රහත් වෙන්න නම් පිරිණිවන් පාන්න නම් සසුන්ගත වෙන 100ක් නම් 98 99ක්ම රහත් වෙන්න එපාය. ඇයි රහත් වෙන්නේ නැත්තේ? 100ක් මාන වෙනකොට එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ අරමුණ විතරයි රහත්කම. අනිත් හැමෝටම තියෙන ප්‍රශ්න වලට විසඳුම. දරුවෝ නඩත්තු කරන්න බෑ රහත් වෙනවා. භාර්යාව නඩත්තු කරන්න බෑ රහත් වෙනවා. ඕම අදාස අපට පාළ වෙලා නැද්ද? ඇත්තටම එතන තියෙන ප්‍රශ්නය දරුවන්ගේ ප්‍රශ්නයක් මිසක් rahat වීමේ අවශ්‍යතාවයක් නැහැ. සසර දුකයි සසර දුකයි කියලා කියන කිසිම කෙනෙකුට දුකක් තිබිලා නැහැ. එහෙම තියෙනවා නම් මේකේ වී ටිකක් වෙලා ගන්න බැරි විදිහට රාතන් වහන්සලා උඩින් යන්න එපාය. සසුන්ගත වෙනකොට 1998ක් විතර රාත් වෙන්න එපාය. එකක් දෙකක් ඉතුරු වෙන්න. මොකද්ද ප්‍රශ්නය කියලා බැලුවාම අපි මේ ලෝකයේ සසර දුකයි සසර දුකයි කියලා කිව්වට ඇත්තටම අපට දුක දැනිලා නැහැ. අර ප්‍රශ්නේ නිසායි දුක දැනිලා තියෙන්නේ. දරුවෝ නඩත්තු කරන්න බැරුව සසුන්ගත කළාම සාසනයට පැවිදි කළාම ඒ දරුවා කොහමද rahat වෙන්නේ? ඒ දරුවට එහෙම අදහසක් නැහැ. රාගය වැඩි නිසා බැඳගත්තා. රාගය වැඩි නිසා දරුවෝ හදාගත්තා. කණ්ඩ බොණ්ඩ දෙන්න විදියක් නැහැ. වත්කමක් නැහැ. ඒ නිසා ශාසනයට පූජා කළා. ඒ දරුවා කවදාවත් rahat වෙන්නේ එයා පැවැත්මක් හදන්නේ. ජීවත් වෙන රටාවක් අදන්නේ රස්සාවක් කරලා ජීවත් වෙන මානසිකත්වයක් අදන්නේ හේතුව එයා පැවිදි පැවිදි වුණා නෙමෙයි එයාව පැවිදි කළා පැවිදි කළාම rahat වෙන්නේ ප්‍රශ්න වලට පැවිදි වුණාම rahat වෙන්නේ සමාජයේ තාඩන පීඩන කොංකම් වලට ගිහිල්ලා මාන වුණාම rahat වෙන්නේ විවේකයට යැපෙන්න මාන වුණාම rahat වෙන්නේ ඇයි මේ හැම දෙයක් තුළම තියෙන්නේ නඩත්තුවක් පැවැත්මක් ඇලීමක් ගැටීමක් මේ කියන කාරණා තේරුම් ගන්න එපාය ණය ගන්න එක නවත්තන්න අපි ණය ගන්න එක නවත්තන්න කිසිම අවබෝධයක් නැහැ. හැබැයි ණය ගන්න එක පිළිබඳව පුදුම අවබෝධයක් තියෙන්නේ බැංකුවේ කළමනාකරුවක් දන්නේ මෙච්චර ණය ගන්න ක්‍රමයක් තියනවාද කියලා. යන ගමන් ලෝභය ටිකක් ණයට ගන්නවා, द्वේෂය ටිකක් ණයට ගන්නවා. පාරට බයින්න බෑ. ගත්ත වෙලේ ඉඳලා ගමන අවසන් වෙනකම් රාගය ණයට ගන්නවා. පටිගේ ණයට ගන්නවා, ඇලීම ණයට ගන්නවා, ගැටීම ණයට ගන්නවා. හිතවතේ ඥාතියෙක් මිත්‍රයෙක් හම්බෙන්න බෑ සෙනෙහස ණයට ගන්නවා, ආදරේ ණයට ගන්නවා, කරුණාව මෛත්‍රිය ණයට ගන්නවා. ඇවිල්ලා බලනකොට බව ලක්ෂයක් විතර ඉපදෙන්න ඕනේ මේ දවස ඇතුළත එකතු කරපු ණය ටික ගෙවන්න. ඒ තරම් භවගාමී මොනතරම් දුර්වල චරිතයක්ද අපි අපිට අපි ගැනම කලකිරෙන්නේ නැද්ද මේ තරම් කොන්දපණ නැති දුර්වල චරිතයක් වෙලා මම මෙච්චර සංසාරේ ඇවිද්දානේ අපේ දුර්වලකම් ටික නිවැරදි කරගන්නට ඕනේ. අපේ අඩුපාඩු ටික හදාගන්නට ඕනේ. මේ භවයේ මෙතන මේක හැදුවේ නැත්නම් ආයි හදන්න භවයක් නැහැ. මේවා තේරුම් ගන්න මෙච්චර කාලයක් බැරි වුණා නම් මීට පස්සේ තේරුම් ගන්නෙත් නැහැ. තේරුම් ගන්න වෙන්නෙත් නැහැ. එහෙනම් දැන් මෙතන මේක තේරුම් අරගෙන අදා ගන්නට ඕනේ. දැන් මේ හැම දෙයක්ම නඩත්තු කළා ඇති. දැන් ණය ගත්තා ඇති. දැන් ණය ගෙවන ක්‍රමය හදන්න. පවුල් වල ඉන්න සියලුම දෙනා දැන් තීරණය කරන්න මම මේ ගෙවන්නේ ණයක් අලුතෙන් ණය ගන්නෑ කියලා මේ තියෙන ණය ටික ගෙවලා ගන්න දාන්න යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න අලුතෙන් දේවල් ගන්න යන්න එපා රස්සාව කරන හැමෝම මේ ණයක් ගෙවන්නේ කියලා සන්තෝෂෙන් එක ගෙවලා දාන්න උසස් වීම ගන්න padි වැඩි කරගන්න අලුත් ණය ගන්න යන්න එපා ලද දෙයින් සෑයීමටපත් වෙන්න සන්තෝෂයටපත් වෙන්න ණයක් ගෙවනවා කියලා සන්තෝෂෙන් එක ගෙවලා දාන්න පේන හැම දෙයක් තුළින්ම ණය ගෙවෙන ක්‍රමයක් තියෙනවා. මේක පේන්නේ හේතුඵල ධහමට අනුව, කර්මයට අනුව. මේක දැන් පෙනුනට එට බලනකොට මේක වෙනස් වෙලා ප්‍රඥාව වෙනස් වෙනකොට වෙනස් වෙනවා නම් සැනෙන් සැනේට අනිත්‍ය වෙලා මේක ජීර්ණය වෙමින් පවතිනකොට වෙනස් වෙනවා නම් මේ හැම දෙයක්ම කවදාරි විනාශ වෙන්නේ නැද්ද? දකින්නකොටම විනාශයත් එක්ක දකින්න. ඇයින දේවල් ටික දවසක් පැවතිලා නැවත වෙනස් වෙන්නේ නැද්ද? අපේ ප්‍රඥාව වැඩි වෙනකොට ඒ දැනගත්ත හැම කාරණාවක්ම විනාශ වෙලා අලුත් අලුත් දේවල් නිර්මාණය වෙන්නේ නැද්ද? මතක නැති වෙනවා කියලා කියන්නේ මතකෙ තිබිච්ච දේවල් විනාශ වෙලා කියන එක නේද? ඇයෙන කිසිම දෙයක් කවදාවත් ස්ථිර වශයෙන් තියෙන්නේ නැහැ. එහෙනම් පෙර සංසාරේ ඉගෙනගත්ත දේවල් දැන් මතක තියෙන්න එපාය. ගත්ත උපාධි දැන් මතක තියෙන්න එපාය. වඩපුවා පුරුදු කරපුවා ආගත්තුවා මතක තියෙන්න එපාය. එහෙනම් අපේ ජීවිතවල අපිට මේක මතක තියෙන්නේ මතක තියාගත්ත කතාකල් පමණයි. පසුව මේවා විනාශ වෙලා යනවා. ඇහෙනකොටම මේක කවදාරි දවසක අමතක වෙනවා කියන එකත් එක්ක ආගත්තාම ඒක අනිවාර්යයෙන්ම නිරෝධ වෙලා යනවා. ණය ගන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? ණයක් ගෙවීමක් වෙනවා. පේන හැම දෙයක් තුළින්ම පේන්නේ අපේ කර්මය නං හැයෙන හැම දෙයක් තුළින්ම හැයෙන්නේ අපේ කර්මය නං දැනෙන හැම දෙයක් තුළින්ම දැනෙන්නේ අපේ කර්මය නං සෑම සිටිවිල්ල තුළින්ම පරිසම් දෙන්නේ අපේ කර්මය නං මේක අපි දකින්න එපාය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන මේ ධර්මතාවය තුළින් මේක ස්පර්ශ කරන්න එපාය අපි දක්ෂ වෙලා නැහනේ එහෙනම් ණය ගෙවන ක්‍රමවේදයේ සම්මාව අපි තාම ස්පර්ශ කරලා නැහැ. අපි ණය ගන්න මිත්‍යාව හොඳට ස්පර්ශ කරනවා. හොඳට ඒක වඩනවා. හැම තිස්සෙම අපි බලන්නේ ණයක් ගන්න. කට හරින්න බෑ. කාට හරි නිନ୍ଦා අපාස කරලා නින්දාව ණයට ගන්නවා, අපාසය ණයට ගන්නවා. කාගේ හරි අඩුපාඩුවක් තිබුණාම ඒ මනුස්සයාගේ අඩුව එයා කවදාරි ගෙවයි. ඒක විවේචනය කරලා අපකීර්තියටපත් කරලා එයාගේ චරිතය ඝාතනය කරලා දැන් මේ හැම දෙයකටම අපි ණයකාරයෝ නෙමෙයිද? දැන් මේ කෙලෙස් ඔක්කොම ණයට ගන්නවානේ අපි. මේවා ගෙවන්න එපාය. අපේ චරිත මොනතරම් දුර්වලද? අපට ගොඩාක් දේවල් තේරිලා තේරිලා කියලා පිටාන් ඉන්නවා ගොඩාක් දේවල් වැටහිලා අවබෝධ වෙලා කියලා පිටාන් ඉන්නවා ගොඩාක් දේවල් දැන් අපට අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා අපට ප්‍රඥා වැඩි කියලා ඉතාලින් ඉන්නවා හැබැයි ඇත්තම කතාව මොකද්ද කියලා කිව්වනම් තාම අපි මාර්ගඵලයකටපත් වෙන්නේ නැති තාම ණය අරගෙන සසර තව තවත් දීර්ඝ කරන පුතුජන කෙනෙක් කියන එක තමයි ඇත්ත. ඇයි අපි කට හරිනකොට කාගේ හරි චරිතයක් මඩ ගෑවෙනවා නම් කතා කරන හැම දෙයක් තුළම ලෝභ දේශ මොහ රාග මිශ්‍ර වෙලා නම් දකින්න හැම දෙයක් තුළම කෙලෙසයක් නම් පේන්නේ. ඇයින හැම දෙයක් තුළම කම්පාවක් නම් දැනෙන්නේ. සිතුවිලි වල තාම ඒ Nirodhagaminitvye නැත්නම් ආෝසි කර්මෙන් සිතන්න තාම සිත දක්ෂ නැත්නම් මේ කියන්නේ තාම ණය ගන්න ලෝකේ නේද ජීවත් වෙන්නේ තාම ණය ගෙවන ලෝකෙට ඇවිල්ලා නැහැ. එහෙනම් අනාර්ය ලෝකයේ තුල ජීවත් වෙන්නේ තාම ආර්ය ලෝකයට පිවිසිලා නැහැ. ආර්ය ලෝකයේ පුරවැසිභාවයට ලැබිලා නැහැ තාම. ඒ කියන්නේ සම්මා දිට්ඨිය එයාට පැමිණිලා නැහැ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් අඩුපාඩු තියෙනවා මේවා නිවැරදි කරන්නට ඕනේ මෙච්චර කාලයක් මේ වගේ ක්‍රමයක් අපි තුල තියෙනවායි කියලා අපි දැනගෙන හිටියේ නෑ පුදුජන ලෝකයේ සියල්ලෝම ණය ගැති පුෘතිජන සියල්ලෝ සසරට ණය ගැතියි කියන කාරණාව මටත් එක තමයි මේ කියලා තියෙන්නේ. එහෙනම් මමත් මේ ණය ගැති මමත් මේ ණය අරගෙන අරගෙන ණයකාරය කියලා මේ ණය ගෙවනවා. මේ පුංචි කාරණාවත් අපට තේරිලා නැහනේ. දාඩිය වැක්කරනවා මාන්සි මේ ණයක් නෙමෙයිද ගෙවන්නේ. විවේකයේ වැඩි කම්මැලි යන්න තැනකුත් නැහැ ඉන්න තැනකුත් නැහැ කරන්න දෙයක්කුත් නැහැ මේ ණයක් නෙමෙයිද ගෙවන්නේ මේ පීඩනය තුලින් කමඨාන වඩනවා වඩනවා වැඩෙන්නේ කෙලෙස් වැඩි නිසා කමඨාන වඩා ගන්න බෑ. මේක ණයක් නෙමෙයිද මේ ගෙවන්නේ? අසනීප වලින් කායික දුබලකම් වලින් ණයක් නෙමෙයිද ගෙවන්නේ? තාඩන පීඩන නිന്ദා අපකීර්තියෙන් ණයක් නෙමෙයිද ගෙවන්නේ? හැම දුකක් තුලින්ම ණය ගෙවනවා අපේ අපට අවශ්‍යයි අපට හොඳයි කියලා හිතලා ගන්න හැම දෙයක් තුළින්ම අලුත් ණයක් අපි ගණනවා ගන්නවා මේ අඩුව අපි තාම තේරුම් අරන් මේ නිවැරදි අවබෝධය අපි තුල තාම මතුවෙලා නැහැ. තාම අපි ඉන්නේ මිත්‍යා ලෝකයක් තුල, අනාර්ය ලෝකයේ තුල. අපේ දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. අපේ හඩුපාඩු අපි හදාගන්නට ඕනේ. සංසාරේ තව කොච්චර කාලයක් මේ වගේ ණය ගෙවන්නද? ගත්ත ණය ඉවර කරගන්න තව බව කෝටියක් විතර යන්න තේනවා නම් තව තවත් ණය ගැනීමෙන් අපට අපි අකටයුත්තක් නෙමෙයිද කරන්නේ? අල්ලපු gedara මිනිසයා බැන්නා අසුවලා මට නිඳා කළා අවසවලා මාව රැවට්ටුවා අසුවලා මට අකටයුත්තක් කළා අසවලා මගේ දේපල විනාශ කළා, පෞල් ජීවිතේ විනාශ කළා කියලා මේ වෙනකොටත් අපේ ජීවිතවල, අපේ සිතිවිලිවල අනන්ත අප්‍රමාණ චෝදනා තියෙන්න ඇති ලෝක සත්‍යය ගැන. හැබැයි හොඳම චෝදනාව තමයි බව ලක්ෂ කෝටි ගණක් ඉපදෙන්න තරම් මට මං කර්ම හදාගත්තා. ඒක ඉවර කරගන්න උත්සාහ කරන්නේ තව තවත් ඉපදෙන්න කර්ම හදනවා. එහෙනම් මේ ලෝකයේ අනිත්‍යය මට කරපු අකටයුතු වඩා මට මම කරගත් අකටයුත්ත නේද ලොකුම අකටයුත්ත. මිනිස්සු මට කරපු අවඩ වලින්ම ලොකුම අවඩ අවඩේ තියෙන්නේ මම මට කරගත්ත අවඩේ නේද? එහෙනම් මිනිස්සු මට දෙයි කපලා නැහැ, ඌණියම් කරලා නැහැ. මිනිස්සු අපට තොইলা නටලා නැහැ. අපේ හතේ වියදමින් අපිමයි අපට දෙයි කපාගෙන තියෙන්නේ. අපිමයි ඌණියම් කරලා තියෙන්නේ. අපට අපිමයි තොইলা නටවගෙන තියෙන්නේ. ඇයි මේ අඩුපාඩු අපි තේරුම් අරගෙන නිවැරදි කරන්නේ නැත්තේ? මේ දකින හැම දෙයක් තුලින්ම අපි ලෝභ දේශ මොහ ණයට ගන්නවා. ඇයෙන හැම වචනයක් තුලින්ම ලෝභ දේශ මොහ ණයට ගන්නවා. දැනෙන හැම රසයක් තුලින්ම ගන්ධයක් තුලින්ම ලෝභ දේශ මොහ ණයට ගන්නවා. හැම ස්පර්ශයක් තුලින්ම ලෝභ දේශ මොහ ණයට ගන්නවා. කතා කරන හැම වචනයක් තුලින්ම ලෝභ දේශ මොහ මාන්නය උඩඟුකම නෙමෙයිද ණයට ගන්නේ? හැම සිටිවිල්ල තුළින්ම රාගය දැනෙනවා නම්, ලෝභය දැනෙනවා නම්, ද්වේෂය දැනෙනවා නම් අපි මේ සෑම චෛතසිකය තුළින්ම අපි කඩේ ගිහිල්ලා අර මිනිස්සු කිනා පොළට යනවායි කියලා මල්ලක් අරගෙන ගිහිල්ලා ඒ සේරම ටික පුරෝගෙන කරේ තියන්නනවා වාගේ අපි උදේ ඉඳලා රෑ වෙනකන් ඒ කෙලස් ගන්න කෙලස් පොළට ගිහිල්ලා මල්ල කියන මේ කය අරගෙන ගිහිල්ලා පුරෝගෙන යනවා ඇසේ ලෝභ දේශමෝ පුරෝගෙන යනවා කනේ ලෝභ දේශමෝ පුරෝගෙන යනවා දිවේ වචන වලින් පුරෝගෙන යනවා කායික චර්යාවෙන් පුරෝගෙන යනවා හැම තැනම ලෝභ දේශමෝ පුරෝගෙන අවසට gedara ඇවිල්ලා විවේක ගන්නවා එහෙනම් හැමදාම අපි පොලේ යනවා ලෝභ දේශ ගන්න සමහර කට්ටිය gederin එළියට යන්නෙම පංචකාම පිනවන්න නෙමෙයිද තබෑරුම් හොයාගෙන යනවායි කියලා කියන්නේ එයා පොලේ යනවා ද්වේෂය ගන්න ලෝභය ගන්න මත්වීම ගන්න කාන්තාව හොයාගෙන යනවා නම් එයා රාගයේ සස පොලේ යනවා තෘෂ්ණාව පොලේ යනවා කාමයේ පොලේ යනවා. එහෙනම් මේ හැම මොහොතක් ගානෙම අපි පොලේ ගිලා කෙලෙස් අරගෙන එනවා, එකතු කරගෙන එනවා. එහෙනම් අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි ගත කරන හැම තප්පරයක් ගානේ අපේ ජීවිතේ මේ වගේ මානසිකත්වයක් නේද තියෙන්නේ? අපි කෙලෙස් අරගෙන හරගෙන මේ ආයතන එකතු කරලා ගොඩ ගාලා මේ හැම එකක්ම අපිරිසිදු වෙලා මල්ල පුරෝගෙන එනවා වාගේ පොළට ගිහිල්ලා කඩේ ගිහිල්ලා අපි මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන හයම හොඳටම පුරෝගෙන ඇවිල්ලා කෙලෙස් වලින් මේවා නිවැරදි කරන්න එපාය මේ අඩුපාඩු හදන්න එපාය දැන්වත් මේ පැවැත්මට යන රටාව නිවැරදි කරගෙන නොපැවැත්මට යන්න එපාය අපේ ජීවිතවල වැරදිච්ච තැන් අනන්තයි අප්‍රමාණයි දුර්වලකම් කොච්චරද කියලා කිව්වම මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ අපි තරම් දුර්වල. Taman තුල තියෙන හැඟීමක් විතරක් නේද මේ ලෝභය එකතු කරන්න ඕනේ පෝසත් වෙන්න ඕනේ කියලා. හැයි මැරෙන බව Taman දන්නේ නැද්ද? ගන්න ඕනේ එකතු කරන්න ඕනේ කියලා හිතෙන හැම මොහොතෙම තරවටු කරවන්න බැරිද අපට මේ හැම දෙයක්ම ගත්තට වැඩක් නැහැ මැරෙනවා කියලා. මැරෙන මට මොකටද මේක කිව්වාම දැන් මේ ලෝභය අතුරුදාන් වෙන්නේ නැද්ද? රාගයක් ඇඟීමක් විතරක් නේද? තමන්ගේ ඇඟීමවත් තමන්ට හදාගන්න බැරුව කාන්තාවක් සරණ යනවා නම්, පුරුෂයෙක් සරණ යනවා නම් මොකද්ද මේ චරිතයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය? කිසිම පෞරුෂත්වයක් නැහනේ. ඇඟීමක්වත් හදාගන්න යා දක්ෂ නැහනේ. මොනතරම් දුර්වලද අපි මේ ලෝකයේ ශක්තිවන්තකම ගැන කතා කරනවා අනිත්‍යගේ අසාධාරණකම් පිළිබඳව කතා කරනවා උද්ඝෝෂණ කරනවා හැබැයි අනිත්‍යයට වෙච්ච දේවල් කතා කරන්න කලින් මගෙන් මට වෙච්ච දේවල් කතා කරන්න එපා ඔක්කොමට කලින් මගේ නඩුවටවත් මට පෙරක දෝරුවා වෙන්න බැරි මගේ නඩුවට මහේස්ත්‍රාත් වෙලා මට තීන්දුව දෙන්න බැරි නම් මං කොහොමද අනිත්‍යගේ නඩුවලට පෙරක දෝරුකම් කරන්නේ අසෝලාට මේම අසාධාරණකම් වෙලා තිනවා. සේනාසනේ සංඝයාට මේ වගේ අඩුපාඩු වෙලා තිනවා කියලා අපි නඩු කියනවා. හැබැයි මට කොච්චර අසාධාරණකම් වෙනවද? රාත්‍රිය පුරාවටම රාගික සිටිවිලි ඇවිල්ලා ඒ කියන මාරු ඇවිල්ලා නැටුම් නටනවා. ඒ හැම අසාධාරණයක්ම මට සිද්ධ වෙනවා. ඒ ඇඟීමකින් ඇතිවෙන සිතවිල්ලකින් ඇතිවෙන මේ දුර්වලකම් හදාගන්න බෑ. ඒ නඩුවට පෙරක දෝරුවා වෙන්න බෑ මට. මම අනුන්ගේ අසාධාරණකම් සාධාරණකම් ගැන උදේ ඉඳන් රෑ වෙනකම් කෑ ගන්නවා. මොනතරම් දුර්වල චරිතයක්ද භවගාමි ලෝකයේ එහෙනම් මේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. මේ අඩුපාඩු හදාගන්නට ඕනේ. පුතේජන ලෝකයේ අපි ජීවත් වෙන වර්තමාන ඇත්ත తත්වය මේක. උපාධි තියෙන්න පුළුවන්, දක්ෂකම් තියෙන්න පුළුවන්, නිලතල බලතල තියෙන්න පුළුවන්. 500 අපි යටතේ වැඩ කරන්න පුළුවන්. අවංකවම අපේ වර්තමාන తත්වය මේක නෙමෙයිද? කණ්ණාඩිය දිහා බලලා ආන්න මේකේන අඩුපාඩු මට නැද්ද කියලා ඇතුළේ ඉන්න කෙනා කියයි සේරම ටික තියෙනවා ආන්ද්‍රෝ කියනකොටත් වඩා තියෙනවායි කියලා ඒ කණ්ණාඩිය ඇතුළේ ඉන්න කෙනා කියයි අපේ ඇත්ත తත්වයේ මේක හැබැයි ලෝකෙට පේන්න ලස්සනට ඇඳගෙන පැළඳගෙන හොඳ වාහනයක් අරගෙන අපි ලස්සනට මේ මිනිසුන්ට පේන්න ජීවත් වුණාට රාගයෙන් මත් වෙන ජීවිතයක් නෙමෙයිද මම ලෝභයෙන් මත් වෙන ජීවිතයක් නෙමෙයිද මම මගේ මාන්නයට මගේ ආත්ම ගරුත්වයට මොනාර ප්‍රශ්නයක් වුණත් පන්න පන්න පලිගන්න ද්වේෂසාගත වෛරසාගත චරිතයක් නෙමෙයිද මම මේක තමයි මගේ ඇත්ත චරිතය මේක කිසිම කෙනෙකුට සංගවන්න බෑ මේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ මෙච්චර කාලයක් මේ වගේ කසල ගොඩක ජීවත් වුණා මේ වගේ කුණු ගොඩක පෙරලි පෙරලි ඒකෙන් විවේක ගත්තා දැන් නැගිටලා පිරිසිදු කරගන්නට ඕනේ තථාගතයන් වහන්සේගේ පංචශීලයේ කියන ඒ සීලය සමාදන් වෙලා අපි දැන් අපේ කය පිරිසිදු කරගන්නට ඕනේ අලුතෙන් මේ ජීවිතේ පටන් ගන්නට ඕනේ මේ මොහොතේ ඉඳලා මේ කියන දුර්වලකම් අඩුපාඩුකම් අපි අදා ගන්නට ඕනේ අපේ ජීවිතේ නැවත මේ වගේ දුර්වලකම් වෙන්න බෑ එහෙම වුණා නම් ප්‍රශ්නයක් නෑ. අපි දුක් විඳින්න කැමති වෙලා ඉන්න ඕනේ හේතුව ඒ කරන සෑම කෙලෙස් ක්‍රියාවක් තුළින්ම සිතවිල්ල තුළින්ම Tamanට අනාගතයේ දුකක් එනවා. ඒක විඳින්න Taman මානසිකත්වය හදා ගන්නට ඕනේ. හේතුව වෙන කිසිම කෙනෙකුට ඒක ගන්න විදියක් නැහැ. තමන්ගේ කෙලෙස්වල ආදීනව, තමන්ගේ කෙලෙස්වලට ලැබෙන දඬුවම ඒකාන්ත වශයෙන්ම තමන්ම ගෙවන්නට ඕනේ. ණය ගන්න ප්‍රශ්නයක් නෑ. ගෙවන්න පුළුවන් නම් ගෙවන්න බැරි හැමෝම තියෙන ටික කොහමරි ගෙවලා ඉවර කරලා දාලා නිදාස් වෙන්න හදන්න. නිදාස් වෙනවයි කියලා කියන්නේ රාත්බෝධියෙන් පිරිණිවන් පානවා කියන එක. මේ තරම් දක්ෂ ලෙස ගෙවල් හදන්න මේ තරම් දක්ෂ ලෙස ආයතන ව්‍යාපාර කරන්න කෝටි ප්‍රකෝටි ගණන් අපේ නමෙන් බැංකුවේ තැන්පත් කරන්න දක්ෂ වුණා එක කෙලෙසයක් අදාගන්න දක්ෂකම නැත්නම් මොකද්ද අපේ තියෙන දක්ෂකම මොනතරම් දුර්වල චරිතයක්ද අපේ ලෝභය හදාගන්න තාම බැරි වුණා ඒ නිසා එකතු කරන එක මේ වෙනකොට නැවතිලා නැහැ දැනුත් එකතු කරනවා ද්වේෂය හදාගන්න Taman දක්ෂ නැහැ. මේ වෙනකොට Tamanට තරහා යනව නේද? බලාපොරොත්තු වෙන ලෝකේ නඩත්තු කරනව නේද? හැමතැනම Tamanට ඕනෑ විදිහට වෙන්න ඕනේ කියලා ගැටුමක් ඇතුව නෙමෙයිද ජීවත් වෙන්නේ. හැම දෙයක් තුළින්ම පංචකාම පිනවන මානසිකත්වයක් නේද අදාගෙන තියෙන්නේ හැම තැනම පංචකාම වලට නේද මුල් තැන දීලා තියෙන්නේ අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ පංචකාම වලට මුල් තැනක් දීලා ගත කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි මේ මොහොතේ අපි පංචකාම පිනවන්න යම්කිසි අවස්ථාවක් තියෙනවා නම් හැම දෙයක්ම අමතක වෙනවා. ඇයි අර පංචකාම ඉදිරියේ කිසිම දෙයකට පැවතෙන්න විදියක් නැහැ. අසකන දිවනාසයේ සමසිත පිනවනවයි කියලා කියන්නේ එයා මේ සංසාරයේ හැමදාම ණය ගන්න කෙනෙක්. හැම දේ තුළින්ම ඒ පටන් ගන්නමත් පැවැත්මත් අවසානයක් දකිනවනම් අනිවාර්යයෙන්ම ඇතිවෙච්ච ක්‍රමයටම පැවතිලා ඇතිවෙච්ච ක්‍රමයටම මේක නැති වෙලා යනවයි කියන එක දකිනවනම් ඒ හැම දෙයක් තුළින්ම ඒ අනිත්‍ය වඩනවා නෙමෙයි ඉබේ වැඩෙන ක්‍රමවේදය හදනවයි කියලා කියන්නේ එයා ණය ගන්න කෙනෙක් නෙමෙයි ණය ගෙවන කෙනෙක් මේ භවයේ විමුක්තියටපත් වෙන කෙනෙක් අපේ ජීවිතයේ මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ තිබුණා මේ වෙනකොටත් තියෙනවා මේ හැම දෙයක්ම නිවැරදි කරගනිමු මේ සසර අපට ඇත්තටම දුකයි කියලා හිතෙනවා නම් ඈතර වෙන්න අපි වෙනුවෙන් අපි මේ කමඨාන වඩමු අසකන දිව නාසය සමසිත මුල් වෙලා තමයි මේ ලෝකයා මොම ඉපදෙන්නේ. අපිත් ඉපදිලා තියෙන්නේ ඒ ආයතන හය මුල් වෙලා. එහෙනම් ඒ ආයතනේ අඩු ටික නිවැරදි කරන්න පුළුවන් නම්, දුර්වලකම් ටික හදන්න පුළුවන් නම්, අනාර්ය දේවල් ආර්ය කරන්න පුළුවන් නම්, කෙලෙස් ඇති වෙන ක්‍රමවේදය තුලින් කෙලෙස් නැති වෙන ක්‍රමවේදයට වෙනස් කරන්න පුළුවන් නම් ආයි වඩන්න මොකවත් නැහැ. අපේ විමුක්තිය අපි විසින් හදා ගන්නට ඕනේ. අපේ නිදහස අප තුලමයි තිබිලා තියෙන්නේ. ඒක අප විසින්මයි ඒක විනාශ කරගෙන තියෙන්නේ. දැන් ඒක නැවත ගොඩනගා ගන්නට ඕනේ. අද ඉඳලා ලෝකයේ සම්මාවෙන් දකින්නට ඕනේ. අද ඉඳලා ලෝකයේ සම්මාවෙන් අසන්නට ඕනේ. අද ඉඳලා ලෝකයාට සම්මාවෙන් කතා කරන්නට ඕනේ. අද ඉඳලා ලෝකයේ සම්මාවෙන් ජීවත් වෙන්නට ඕනේ. අද ඉඳලා හැම දෙයක්ම සම්මාවෙන් සිතන්නට ඕනේ. මෙන්න මේ කමඨාන වඩන්න පුළුවන් අපි අදින් පස්සේ ණය ගන්නන් නෙමෙයි ණය ගෙවන්නන් වශයෙන් අපි වෙනස් වෙනවා අපේ චරිතය වෙනස් වීම සිදු කරන්නට ඕනේ අපේ චරිතය වෙනස් වීම අපට සිදු කරන්න බැරි නම් නොවනස්ව ඒක නැවත නැවත ණය ගන්න තත්ත්වෙන් නම් තියෙන්නේ දුක අපට උරුමයි සසර හැමදාම අපට උරුමයි කියලා හිත හදාගෙන හැමදාම දුක් විඳින ක්‍රමවේදයට අපේ සිත හදා ගන්නට ඕනේ. යමෙකුට දුක විඳ ගන්න බැරි නම් මේ සසරේ මේ පැවැත්මෙන් එතර වෙන්නට ඕනේ නම් මේ සියලුම නාම රූප වලින් විමුක්තියටපත් වෙන්නට ඕනේ නම් එයා මේ කියන සම්මා වඩන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ වැරදුනා. අනන්ත අප්‍රමාණ අපේ දුර්වලකම් නිසා අපි පංචකාමාවන්ට අවුනා. දසමාර සේනාව සෑම ක්‍රියාවක් තුළින්ම අපිව පරාජය කළා. අපි හැමදාම කළේ කෙලෙස් සේවා කරන එක. එහෙනම් කෙලෙස් වල දාසයෝ බවට අපිපත් වුණා. කෙලෙස් වලට වහල්ලු වශයෙන් අපි වහල් සේවාව කළා. ඊට පස්සේ කෙලෙස් වලට වහල්ලු වෙන්න එපා. නිකලෙස් වලට අපි සේවා කරනවා. එහෙනම් අපේ දුර්වලකම් අසකන්න දිව නාසය සමසිතෙන් අපි හදා ගන්නට ඕනේ ණය ගෙවෙන ක්‍රමයට අපි ලෝකේ දිහා දකින්නට ඕනේ හැම මොහොතක් ගානේ ණය ගෙවෙන්නට ඕනේ ණය ගැනෙන්නට බෑ මෙන්න මේ මානසිකත්වයේ මත සිය පවතින්නට ඕනේ සෑම මොහොතක් ගානේ අපි මේ මානසිකත්වයෙන් ලෝකේ ජීවත් වෙනවා නම් හැම මොහොතක් ගානේ මේ මානසිකත්වයෙන් අපි අපේ ජීවිතය ගත කරනවා නම් දැන් තියෙන සේරම ණය ටික ගෙවෙනවා අලුතෙන් ණය ගෙවෙන්නේ නැහැ එහෙනම් මේ ලබාපු මිනිසත් භවය තමයි අවසාන භවය අපි අපේ විමුක්තියටපත් වෙනවා එහෙනම් මේ කමඨාන මේ දේශනාව මේ අවබෝධය හොඳට සීය තබාගෙන මේක ඇසකන දිවනාසය සමසිතෙන් නිතර නිතර අපේ දෛනික ජීවිතවල පුරුදු කරලා හැමදේම අනිත්‍ය වශයෙන් දකින්නේ නැහැ. අනිත්‍ය වශයෙන් දැකෙන ක්‍රමවේදය, ඉබේ පේන ක්‍රමවේදය වඩන්නට ඕනේ. හැම දෙයක් තුළම දුකක් තියෙන්නේ. ඒ දුක අපි අමුතුවෙන් කියන්නේ ඒ දකින දේ තුලින්, හැයෙන දේ තුලින්, දැනෙන සිතන දේ තුලින් දුකත් එක්ක ඒක තේරෙන්න ඕනේ, ඇහෙන්න ඕනේ, දැනෙන්න ඕනේ, පේන්න ඕනේ. මෙන්න මේ මානසිකත්වය හදන්න ඕනේ. හැම දෙයක්ම හේතුඵල ධාමයක් කියලා එකින් එකට හැඟිල්ල දික් කර කර හැනෑන පෙන්නඳ යන්නේ. දකින්නකොට හැම දෙයක්ම හේතුඵල ධාමෙන් පේන්නට ඕනේ. ඒ ඉබේ පේන ක්‍රමවේදය හදන්නට ඕනේ. හැම දෙයක්ම කර්මයට හනුවයි මේ සිද්ධ වෙන්නේ මගේ කර්මයයි පේන්නේ හැයෙන්නේ දැනෙන්නේ හැඟෙන්නේ කියලා නිතරම ඇන හැන අසකන දිව නාසය සමසිතට පෙන්වන්න යන්න එපා කර්මයෙන් දකින්න පුරුදු කරන්න කර්මයෙන් ආන්න පුරුදු කරන්න කර්මයෙන් කතා කරන්න පුරුදු කරන්න කර්මයට අනුව ජීවත් වෙන්න පුරුදු කරන්න කර්මානුරූපීව සිතන්න පුරුදු කරන්න හැමදේම කර්මයට එකඟ වෙලා සිද්ධ වෙන්නේ කර්මානුරූපීව සිද්ධ වෙන්නේ කියන එක ඉබේම කර්මයට එකඟ වෙලා ක්‍රියාත්මක වෙන ක්‍රමය පුරුදු කරන්න මෙන්න මේ කමඨාන වඩලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම මම රාහත් වෙලා පිරිණිවන් පානවා මම ඒකාන්ත වශයෙන්ම විමුක්තියටපත් වෙනවා මගේ දුර්වලකම් නිවැරදි කරනවා අදින් පස්සේ මම ණය ගන්නෙ නෑ සේරම ණය ටික මං ගෙවලා ඉවර කරනවා කියන අදිස්ථානය කරගන්න ඒ අදිස්ථානය පාරමිතාවක් කරගන්න එහෙනම් මේ අවබෝධය මේ තුලින් ලබාගත් ආ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන මේම දෙයක් මම දන්නවාය මේම දෙයක් මට හැවුණාය කියන එක නැවත නැවත මෙනෙහි කරන්න පුරුදු පුහුණු කරන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න මෙන්න මේ කාරණාව තුලින් මේ කමඨාන නිතර නිතර වඩලා පුරුදු කරලා අසකන දිව නාසයේ සමසිතට මේ නිවැරදි සම්මාව වඩලා ප්‍රත්‍යක්ෂ කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත්බෝධියෙන් පිරිනිවන් පාන්නට මේ ධර්ම කාරණාව මේ තුල ලබාගත්තා වූ කමඨාන අවබෝධය ප්‍රඥාව අපි සියලු දෙනාගේම පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි